තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයේ දිහා බලන්නේ කුමන ආකාරයෙන්ද? ඒ ආකාරයෙන්ම උන්වහන්සේට බලන්න පුළුවන්. තථාගතයන් වහන්සේ නාමයක් රූපයක් පිළිබඳව මොන වගේ අදහසකින් ඒක අවබෝධ කරනවද? ඒ ඒ විදියට මේක අවබෝධ කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා මේ පච්චේක බුද්ධ. ඒ කියන්නේ යා බුදු. සම්මා සම්බුද්ධ ඥානයේ තියෙනවා නමුත් කියන්න බෑ. ඒ ධර්මයේ දේශනා කරන්න බෑ. ඒ නිසා රාතන් වහන්සේ නමකට එච්චර දැනුමක් නැහැ. ගොඩාක් රාතන් වහන්සේලා ඉන්නවා ප්‍රඥා අධික රාතන් වහන්සේලා, ප්‍රඥා අවම රාතන් වහන්සේලා. නමුත් ප්‍රඥා අධික රාතන් වහන්සේ නමකුත් තථාගතයන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබනවා. භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න හරි කැමැති. කොච්චර ප්‍රඥා තිබුණත් තථාගත බණ එක. ඒකට හරි කැමැති. නමුත් පච්චේක බුද්ධ කියලා කිව්වම උන්වහන්සේට තථාගතයන් වහන්සේ ආ සමානව ධර්ම ඥානය තියෙන නිසා උන්වහන්සේ කාගේවත් බණකට කැමති වෙන්නේ ඒ හැමදේම ඒ විදිහටම ගන්නවා. ඉතින් අඩු බණකට ධර්මයට තියෙන ගෞරව නිසා අඩු ආසනෙන් සාදුකාර දෙනවා. නමුත් ඒ ධර්මයේ පිළිබඳ උන්වහන්සේට මේ උවමනාවක් නැහැ. අනිත් එක අබුද්ධෝත්පාද කාලයේ තමයි පච්චේක බුද්ධ නිර්මාණය වෙන්නේ. සම්මා සම්බුදින්න කාලේ නෑ. ඒවර ඒ කාලේ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරාම බුද්ධ ශාසනයකුත් නැහැ මිනිස්සු ධර්මය දන්නෙත් නැහැ කියන්න කෙනෙකුත් නැහැ ආන්න කෙනෙකුත් නැහැ කියන්න විදියකුත් නැහැ ඒ නිසා උන්වහන්සේ පිටිනවා කාලයක් ජීවත් වෙලා පින්ඩපාති කරගෙන නිවේකීමටම දෙන්න මේ අනන්ත අප්‍රමාණ බුදු බුද්ධ ශාසනවල අමතහම් වඩලා තියෙන කෙනෙක් ඉන්නවා නෑ බුදුවරුන්ට විරුද්ධව කටයුතු කරලා තියෙනවා බුදු විරුද්ධව කටයුතු කරොත් එයා බුද්ධත්වයේ පතාගෙන හිටියොත් අර බුද්ධත්වයේ තියෙන මේ ಗುಣ මොකවත් පීඩන්නේ එතකොට මේ බුද්ධත්වයට එයා ගොඩාක් හිංසා පීඩා කරපු නිසා එයාට ඒක කියන්න බැරි බුද්ධත්වයක් තමයි හම්බෙන්නේ. දැන් දේවදත්ත ආන්දරන් බුද්ධත්වයේ තමයි පැතුවේ. එයාට සම්මා සම්බුදු වෙන්න පුළුවන්. මේ භද්‍ර කලාපෙන් පස්සේ කවදාද දවසට. හැබැයි එයාට හම්බෙන්නේ පච්චේක බුද්ධ. මොකද හේතුව බුද්ධත්වයේ පැතුවා නම් බුද්ධත්වයට අදාළ බෝධිසත්චර්යාව පුරන්න ඕනේ. බෝධිසත් පාරමිතා බෝසත් පාරමිතා පුරනවා. එයා පිරුවේ බුදුහාමරණ ගල් පෙරලන එක. දුනුවාය දමල ඊයලි විදින එක. එතකොට තථාගතයන් වහන්සේ නමකට එහෙම කරපු නිසා යට සම්මා සම්බුද්ධත්වය ලැබෙන්නේ නැහැ. පතන්නේ බුද්ධත්වය නිසා පච්චේක බුද්ධවලින් නවතිනවා. ඒ බුදුහාමුදුරන්ට බණ කියන්න දුන්නේ පෑදෙන්න දුන්නේ ඔක්කොම අකටයුතු දේවල් කරපු නිසා මෙයාට ඒ ධර්මය කියලා කාටවත් පාදීමක් ඇති කරන්න බෑ කිසිම කෙනෙක් පෑදෙන්නේ නෑ. ඒකට මහා වීර්යාදික <laughs> තමන් විතරක් අවබෝධ කරගෙන මේ ඉන්නම් පාණ්ඩෝනේ කියලා හිතන හැමෝම පච්චේක බුද්ධ. සමහර කට්ටිය සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන යනවා. පතාගෙන යනකොට බුදුවරු සම්බන්ධයෙන් ලොකු කර්ම කරගත්ත ඒ සම්මා සම්බුද්ධත්වයේ අයින් වෙලා ඒක ඉබේම පච්චේක බුද්ධ වලටපත් වෙනවා. එතකොට මහා වීර්යයක් කරන්න ඕනේ පච්චේක බුද්ධ. ඔව්, දෙල්ලන්නේ ඒක තථාගතයන් වහන්සේ නමකට ලැබෙන ප්‍රඥාවටම සමවදින්න එපායි. ඊට වඩා දුක් විඳිනවා අර හේතු මාර්ගයේ ඒ මාර්ගයට ඇතුල් වෙලා යම් කිසි දුරක් ගියා නම් ඒ ඒ ගිය තැනේ ගුණේ තියෙනවා. ඒ කියන්නේ ඒකට අදාළ ප්‍රඥාවත් යාළම තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු ටික කියන්නේ නැත්තේ කියලා වැඩක් නැහැ. මේ ධර්මයේ මේ තරම් ගැඹුරු එකක් ආන්න සුදුසු නැහැ. ප්‍රඥාවෙන් බලනවා ඥාණයෙන් බලනවා ආන්න එකක්වත් නැහැ. බුද්ධෝත්පාද කාලේ නිසා අන්න ඒ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ ගෞතම නමින් බුදු වෙලා උන්වහන්සේ බෝධිය නැගිටලා ඉස්ලාම් බලන මේක කාටද කියන්නේ කියවම ලොකෝ දුකක් ඇති වුණා. ලොකු කම්පාවක් ඇති වුණා මේ භාග්‍යතුන් වහන්සේට මේක කියන්න කෙනෙක් නැහැ. ඇයි මේක අහන්න සුදුසෙක් නැහැ. එහෙම තියෙනව නේද? එතකොට උන්වහන්සේ කල්පනා කරනවා මේක කොහොමද කියන්නේ? අහන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කමන්නේ මහා කරුණා මේක අඩු කරලා ලීල් කරලා සරල කරලා උපමා උපමේය වලින් හරි මේක කියනවා කියලා තමයි පස්සේ හැමෝටම මේක කේසි සූත්‍ර අරම එක පොඩි පොඩි කතන්දර වලින් සංයුත්තනිකාය අංගුත්තනිකාය පොඩි පොඩි කතන්දර ඒවම තමයි කියනවා. දාන සීල භාවනා කියලා. සාරිපුත් හම්බුනාම තමයි තථාගතයන් වහන්සේට හරි සන්තෝෂයි. අන්න ශාසනයේ නියම කෙනා හම්බ වුණා කියලා. සාරිපුත්ත මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් සුදුසුකම් තියෙන කෙනෙක්. අනිත් ස්වාමීන් වහන්සේලාට එච්චර ප්‍රඥාව නැහැ. එක මාත්‍රකාවනේ කියන්නේ. දැන් දුක්ඛ සත්‍ය කියන්නේ යනකොට මේ දුක්ඛ සත්‍යයට පැයක් මන කියන්නේ සාරිපුත්ත අද මේ දේශනා කළේ දුක්ඛ සත්‍ය සාදුකාරයක් දෙන. ඇයි? දුක්ඛ සත්‍ය කියනකොට ඉතුරු කතන්දර ටික තේරිලා ඉවරයි. සාරිපුත්ත ඒ ඒ දුක්ඛ සත්‍ය මේගොල්ලන්ට කියන්නේ දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වැඩියාම එයා ඒ මාත්‍රකාවෙන් අවබෝධ කරගත්ත ටික දේශනා කරනවා. අර භාග්‍යතුන් වහන්සේ කරපු බණ ටික ඒමම මෙතනින් එනවා එළියට. කියන්නේ ඒ තරම් ප්‍රඥාව. අනිත් අයට එහෙම නැහැ. ලියලා දෙන්න ඕනේ. 20 පාරක් විතර කියලා දෙන්න ඕනේ. කියන දේ මතකෙ හිටින්න. එතකොට ළඟ ඉඳලා ඒක පුරුදු කරවන්න ඕනේ. එකම සූත්‍රයේ හත්පතාවක් කියන්න ඕනේ. ඔයගේ ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඒ හැමදේම මා කරුණාව ඉවසගත්තා. ඒ හැමෝටම නිවන දෙන්න ඕන නිසා. සෝතන්නහු දැන් පච්චේක බුද්ධයි සම්මා සම්බුද්ධයි මේ බුද්ධයන්ගේ රහත් බෝධි කියන්නේ ඔක්කොම රහත් වෙනවා. රහතන් වහන්සේත් අරියත් බෝධිය නවතිනවා. පච්චේක බුද්ධ බුද්ධ පියාණන් වහන්සේ රාත් වෙලා තමයි පච්චේක බුද්ධ වෙන්නේ. ඒක පච්චේක බුද්ධ ඥානයක්නේ. සම්මා සම්බුද්ධ ඥානං බුද්ධ ඥානං එන එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක ඥානයක් වශයෙන් තමයි සලකන්නේ. බෝධියක් නෙමෙයි. ඔව්. ඒක ඥානයක්. එතකොට මේ ඥානයට බෝධියක් වශයෙන් අවබෝධයක් නේ. ඒ නිසා අපි කියන සම්මා සම්බුද්ධ ඥානය බෝධියක්. සම්මා සම්බුද්ධ බෝධියෙන් පිරිනොම් පෑවා. එහෙනම් මේක ඥානයක්. අරියත් ඥානයක්. ඒ ඥානයට අදාළ බෝධිය. පච්චේක බුද්ධ වෙන්න අරියතරින් එහාට යනවා. තව බෝධියක් ඉස්සරහට යනවා. සම්මා සම්බුද්ධ වෙන්න බෝධි දෙකකට එහා යනවා. අරියත් වෙලා පච්චේක බුද්ධ ඥානෙට ඇවිල්ලා ඒක කියන්න පුළුවන් ඥානයකටත් යනවා. ඥාන තුනකට යනවා. රහත් වුණාට පස්සේ නැවත පුළුවන් පච්චේක බුද්ධ වෙන්න. ගොඩාක් දුරට මේ පාරමිතාව තියෙන කෙනා තමයි යන්නේ. නැති කෙනා කවදාවත් යන්නේ නැහැ. දැන් පච්චේක බුද්ධ රහත් වෙලා නැද්ද? බිරණම් පානෝනේ. දැන් රහත්නේ. ඒතර අපේ තථාගතයන් වහන්සේනේ මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි රහතන් වහන්සේ. උන්වහන්සේ ඉස්සලම රහත්ුනේ. අරියත් භාවය කියන්නේ මොකද්ද කියන ප්‍රත්‍යක්ෂ කළේ. එතකොට උන්වහන්සේ රාහත් වෙලා තමයි අතට කියන්නේ. ඔක්කොම රාහත් වෙලා තමයි කියන්නේ. බෝධි තුනම රාහත්. හැබැයි මේ බෝධි වලට වඩා අර බෝධිය විශේෂයි. ඊට ගොඩාක් පාරමිතා පුරන්න ඕනේ, ගොඩාක් දුක් විඳින්න ඕනේ, ගොඩාක් දේවල් අත්දැක බලන්න ඕනේ. Tamange team එක හැම භවෙම එකතු කරගෙන ඉන්න තංගලින්ගෙන් අරගෙන ඇවිල්ලා දුක් විඳින ගුටි කාගෙන බණුන් ආගෙන කමටාන් දෙගෙන ඔක්කොම හදන්න ඕනේ අතනට සුපිරි බුලට් වලට එන්න. ඒ ශ්‍රාවක තැන් වලට ඒ සුදුසුකම් වලට එන්න මෙතන ඉඳලාම හදන්න ඕනේ. හැම ජාතක කතාව බුදුහාමුදුරු දේශනා කරනවා. මානෙනි එදා මට උපස්ථාන කළපු ආවල් සිටුවරයා මෙන්න ආනන්ද එදා මට උපදෙස් දීපෝ එන්න ආවල් රජවරයා අන්න උපාලි තෙරුන් වහන්සේ. ඔහොම කියන. ඒ කියන්නේ ඒ සෙට් එකමයි ගිහින් තියෙන්නේ. රිලව් කුලේ තියාම නායක රිලවත් එක්ක ලොකු සෙට් එකක් කියන රිලව් සෙට්. බලන්න තථාගතයන් වහන්සේට ඒ අසෝමා ශ්‍රාවකයෝ ඒ කට්ටිය තමයි ඉන්නේ. ඒ සෙට් එක අරගෙන තමයි යන්නේ මතයි. වහන්සේට මේ ක්‍රමවේද වෙනස් කරගන්න බැයිද සෙනිකෝ මේ පුළුවන් දැකලා අසිත තාපසයානේ තපස්නේය යෝගී වලට